බුද්ධිනී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේකත් අර මේ විසල ප්‍රශ්න වගේ ටිකක් හැබැයි මම දැන් වැඩිම දැන් කාලේ ගොඩාක් අයනවා ගෙදරට නැත්තම් පාරේ ඇවිල්ලා යමක් ඉල්ලනවා. එතකොට ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට දෙන්න කැමති වුණත් දැන් මෙතන ඒ වැඩිම ගෙදරට එන කට්ටිය දෙන්න පටන් ගත්තම ගොඩාක් කට්ටිය එන්න බලනවා. ඒක මම දැකලා තියෙනවා. සමහරක් වෙලාවට ඒ සේරම අයට අමාරු තත්වයක ඉන්නත් පුළුවන්. හැබැයි ඕක එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එතකොට නොදී ඉන්න හිතෙනවා. ඒකයි කරලා එතකොට මම සමහරක් වෙලාවට හිතනවා දැන් මෙතන ගැටලුවක් කරගන්න නැතුව මම දන්න කට්ටිය ඉන්නවනේ ප්‍රශ්නයක් තියෙන එහෙම උදව් උදව් අවශ්‍ය කට්ටිය එහෙම කරලා එතකොට මම නිකන් තෝරලා දෙනවා වගේ. එතකොට මට මෙතන ප්‍රශ්න තියෙන දෙකක් තියෙනවා. එකක් එහෙම තෝරලා දින එකේ මොනවා හරි එතන අවධානමක් තියනවද ඒක ගැන කොහොමද කටයුතු කරන්න ඕන අනිත් එක මේ මෙතන වංචක ධර්මයක් තියනවද මම ඔහොම හිතුවට ඇත්තට මම දෙන්න අකමැතිද ඒව ගැන කොහොමද ඇත්තටම දැන් වංචක ධර්මයක් එතන ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක අපි කාටවත් එහෙම නිශ්චිතව කියන්න පුළුවන් කතාවක් නෙමෙයි දැන් අපේ මනසේ උනත් වංචක ධර්ම ක්‍රියාත්මක නොවෙනවයි කියලා අපිට කියන්න බෑ. ඒවා ඕනම මොහොතක අරහත්ත්වයටපත් වෙන තෙක්ම අපේ මනෝභාවයන් අපට හඳුනා ගන්නට බැරිකම නිසා විවිධ වෙනස් මනෝභාවයන් අපි කුසල මනෝභාවයන් හැටියට වරදවා වටහා ගන්න පුළුවන්. ඒක නිහි පැවිදි කතාවකුත් නෑ ඒකට යෝණ කෙනෙක් අතින් ඒ ගැටලුව මතුවෙන්න පුළුවන්. ඒ වගේම එක් අවස්ථාවක වංචක ධර්මයක් මතුණා කියලා අනිත් හැම අවස්ථාවෙදීම මතුවෙන්නේ වංචක ධර්මයක්මයි කියලා එහෙම කියන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා අපි අපේ මනස ගැන විමසලා බලන්න ඕන සැලකිලිමත්ව ඒ ඇතිවෙච්ච මානසික தත්ත්වය මොකක්ද කියලා තේරුම් ගන්න. ඒක ඒක වෙනම පැත්තක්. අර දිය යුත්තේද නැද්ද? එතකොට ඒ දීමෙන් හොදක්ද වෙන්නේ වංචනිකයෝ පිරිසක් බිහි වෙන එකද? කියන කියලා විමසා බැලීම ඒක වරදක් නෙවෙයි. ඒක අපි විමසලා බලන්න ඕන. මොකද බුදුහාමුදුරෝ විමසා බලා දන් දීම සුදුසුයි කියලා කියන්නේ දීලා ඉවර වෙලා පස්සේ අපි පසුතැවෙන එක නෙමෙයි. දීලා ඉවරලා මන් දීපේකෙන් හානියක් නැුණේ කියලා දැන් අර වෛද්‍යතුමිය කිව්වා වගේ ඉල්ලනකොටම ඒ ඉල්ලන එක හාමුදුරුවන්ට ලබා දීලා පස්සේ උන්වහන්සේලා ඒකෙන් විනාශ වුණාට පස්සේ අපරාධ මං දීපේකෙන් මෙහෙම වුණානේ දැන් මං දීපේක හරියට පාවිච්චි කරනවද කියලා ඒක පස්සෙන් ගිහින් ගිහින් අපිට බලන්න පුළුවන් කමකුත් නැහැ ඊට පස්සේ නිකන් පසුතැවීමක් ගස්ඨනයක් විතර නැති වෙන්නේ ඒ නිසා අපි මුලින්ම විමසලා බලන්න ඕන සොයලා බලන්න ඕන ඒකෙන් හොඳක් වෙනවද නරකක් වෙනවද දැනට අපිට තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයට අපිට වැටහෙන්නේ ඒකෙන් හොදක් වෙන්නේ නැහැ කියලා නම් දැනට අපිට තීරණය කරන්න වෙනවා ඒ බඳු තැන්වලදී නොදී ඉන්නට. ඒ කියන්නේ අපිට මේ මොන දේත් කරන්න වෙන්නේ අපේ දැනට තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්කලානේ. එතනින් එහාට අපිට යන්න බෑනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුද්ධ ඥානයෙන් උනාට ඒ බඳු බුද්ධ ඥානයකින් අපිට දකින්න බෑනේ ලෝකේ. එතකොට මෝසතානන් වහන්සේ වුණත් හැම භවෙම පාරමිතා ප්‍රගුණ කළේ උන්වහන්සේගේ ප්‍රඥාවේ ප්‍රමාණය. ඉතින් අපි දැනට ඔය තියෙන தත්ත්වයක් එක්කලා අපේ මනස නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මම ඉන්නේ නිවැරදි තැනකද මගේ මානසිකත්වය මොකද ඇත්තටම මම මේ මසුරුකම නිසා ලෝභකම නිසාද මේ තීරණයට එන්නේ එහෙම නැත්නම් මේක මේකෙන් අමතර ගැටලුවක් මතු නොවි පරිස්සම් වෙන්න ඕන නිසාද මේක කරන්නේ කියලා ඒ පැත්ත තමන් වෙන වෙනම නැවත නැවත විමසන්නේ අර පැත්තෙන් මේ අපි කරන දේ නිසා ලෝකෙට හානියක් නොවෙන්න ලෝකේ වංචනික පිරිසක් බිහි නොවෙන්න ඒ අයගෙන් අනවශ්‍ය අරුබුද ටිකක් මතු නොවෙන්න කටයුතු කිරීම ඥානවන්ත ක්‍රියාවක් ඒකත් එක පැත්තකින් ප්‍රඥාව අනිත් පැත්තෙන් ලෝකයේ කෙරෙහි කරුණා මෛත්‍රියෙන් අපිට ඒක කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම අපි දෙපැත්තෙන් විමසන බලන්න. මේවාදී අපිට නිශ්චිත තීරණ වලට එකපාරටම යන්න බෑ. එක්කෙනෙක් වංචනිකයෙක් වුණාට ඊළඟ අවස්ථාවේ අපිට ඇත්තටම අවංක පුද්ගලයෙක් ඉල්ලගෙන එන්න පුළුවන්. ඒ නිසා දැන් අපි දන්නා අයට දෙනවා කියන එක දැනට එක්තරා විසඳුමක්. මොකද වෙන අපිට කරන්න දෙයක් නැහැ අපි නොදන්නා කෙනෙක් සම්බන්ධව අපිට කටයුතු කරන්න බෑ. මේ නොදන්නා අය අතරත් හැබෑවට අවශ්‍යයි ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අපි අතින් ගිලිහෙන්නත් පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. දැනට අපිට තියෙන අපේ ශක්ති ප්‍රමාණයත් එක්කලා ඉවසර බලලා දේවල් කරගෙන යන්න තමයි පුහුණු වෙන්න වෙන්නේ. එහෙමයි සර්.